අංගුලිමාල සොත්තං එවං මේ සොතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ ඒන කෝපන සමයේන රඤ්ඤෝ පසේන දෙස්ස කෝසලස්ස විජිතේ චෝරෝ අංගුලිමාලෝ නාම හෝති ලොන්දෝ ලෝහිත පානේ හත පහතේ නිවෙට්ටෝ අදයාපන්නෝ පාන බොහෝතේසු තේන ගාමාපේ අගාමා කතා නිගමාපේ අනිගමා කතා ජනපදාපේ අජනපදා කතා සෝ මනුස්සේ වදෙත්වා වදෙත්වා අංගුලේ නං වාලන්ධාරේතේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය සාවත්තිං පින්ඩාය පාවිසේ සාවත්තිං පින්ඩාය චරිත්වා පච්චාබත්තං පින්ඩපාත පටික්ඛන්තෝ සේනාසනං සංසාමෙත්වා පත්ත චීවරං ආදාය යේන චෝරෝ අංගුරිමාලෝ තේන දානමග්ගං පටිපංජේ අද්ද සංසුකෝ ගෝපාලකා පසුපාලකා කස්සකා පතාවිනෝ භගවන්තං යේන චෝරෝ අංගුලිමාලෝ තේන දානමග්ගං පටිපන්නම් දිස්වාන භගවන්තං ඒ තදවෝචුන් මා සමන ඒතං මග්ගං පටිපංජේ ඒතස්මින් සමන මග්ගේ චෝරෝ අඟුලිමාලෝ නාම ලුද්ධෝ ලෝහිත පානේ හත පාතේන වෙට්ටෝ අදයා පන්නෝ පාන භෝතේසෝ තේන ගාමාපි අගාමා කතා නිගමාපි අනිගමා කතා ජනපදාපි අජනපදා කතා සෝ මනුස්සේ වදෙත්වා වදෙත්වා අංගුලේනං මාලන්ධාරේති ඒතං සමන මග්ගං දසපි පුරිසාවේ සතිම්පි පුරිසාත්තින් සම්පි පුරිසා චත්තාරේ සම්පේ පුරිසා පඤ්ඤා සම්පි පුරිසා සංහරේत्वा සංහරේत्वा පටිපඤ්ඤන්තේ තේපි චෝරස්ස අඟුලි මාලස්ස හත්තත්තං ගච්ඡන්ති තේ එවං වොත්තේ භගවා තුන්හි බොහෝතෝ අගමාසී ဒုတိယံ පි කෝ ගෝපාලකා පසුපාලකා කස්සකා පදාවිනෝ භගවන්තං ඒතදවෝ චුන් මා සමන ඒසං මග්ගං පටිපඤ්ඤේ ඒ තස්මින් සමන මග්ගේ පේයාලම් හත්තත් සංගච්ඡන්ති තේ ဒ ුතියන්ති කෝ භගවතුන්හි භූතෝ අගමාසී තතියම්පි කෝ ගෝපාලකා පසුපාලකා කස්සකා පතාවිනෝ භගවන්තං ඒතදවෝචුන් මා සමන ඒතං මග්ගං පටිපඤ්ඤේ ඒතස්මින් සමන මග්ගේ චෝරෝ අඟුලිමාලෝ නාම ලුද්දෝ ලෝහිතපානේ හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පානභෝතේසු තේන ගාමාපි අගාමා කතා නිගමාපි අනිගමා කතා ජනපදාපි අජනපදා කතා සෝ මනුස්සේ වදෙත්වා වදෙත්වා අඟුලේනං මාලං ධාරේති ඒතං සමන මග්ගං දසති පුරිසා වේසතිම්පි පුරිසා තෙන් සම්තේ පුරිසා චත්තාරේ සම්තේ පුරිසා පඤ්ඤා සම්තේ පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපඤ්ඤන්තේ තේපි චෝරස්ස අඟුලිමාලස්ස හත්තත් සංගච්ඡන්ති තේ තතියම්පි කෝ භගවා තුන්නේ භූතෝ අගමාසී අද්දසාකෝ චෝරෝ අඟුලිමාලෝ භගවන් සම්දෝරතෝව ආගච්ඡන්තං දිස්වානස්ස ඒතද හෝසී අච්චරියං වත බෝ අබ්බතං වත බෝ ඉමං හේ මග්ගං දසපි පුරිසා වේසතිම්පේ පුරිසා තින් සම්පේ පුරිසා චත්තාරේ සම්පි පුරිසා පඤ්ඤා සම්පේ පුරිසා සංහරේत्वा සංහරේत्वा පටිපඤ්ඤන්තේ තේපි මමහත්තත් සංගච්ඡන්ති අතජ පනායන් සමනෝ ඒකෝ අදුතියෝ පසයිහ මඤ්ඤේ ආගච්ඡතේ යන්නෝ නාහං ඉමං සමනං ජීවිතා වෝරෝපේයන්ති අතකෝ චෝරෝ අඟුලිමාලෝ අසිතම්මං ගහෙත්වා ධනුකලාපං සන්නයි හෙත්වා භගවන්තං පෙට්ඨිතෝ පෙට්ඨිතෝ අනුබන්ධේ අතකෝ භගවා තතහ රූපං ඉද්ධාභේ සංඛාරං අබේක්ඛාසේ යථා චෝරෝ අඟුලිමාලෝ භගවන්තං පතතියා ගච්ඡන්තං සබ්බත්ථාමේන ගච්ඡන්තෝ නසක්කෝති සම්පාපුනේතුම් අතකෝ චෝරස්ස අඟුලිමාලස්ස ඒතද හෝසි අච්චරයන් වතබෝ අබ්බතං වතබෝ අහං හේ පොම්බේ හත්තිම් පේදාවන්තං අනුපතිත්වා ගන්හාමේ අස්සම්පේ ධාවන්තං අනුපතිත්වා ගන්හාමි රතම්පේ ධාවන්තං අනුපතිත්වා ගන්හාමි මිගම්පේ ධාවන්තං අනුපතිත්වා ගන්හාමි අතච ඵනාහං ඉමං සමනං පකතියා ගච්ඡන්තං සම්බත්තාමේන ගච්ඡන්තෝ නසක්ඛෝ මේ සම්පාපුනිතුන්තේ තිතෝ භගවන් සංඝේ තදවෝච තිට්ඨ සමන තිට්ඨ සමනාතේ තිතෝ අහං අඟුලිමාල ත්වංච තිට්ඨාති අතකෝ චෝරස්ස අඟුලිමාලස්ස ඒතදහෝසි ඉමේ කෝ සමනා සත්‍ය පුත්‍තියා සත්‍යවාදිනෝ සත්‍ය පටිඤ්ඤාන් අතච පනායම් සමනෝ ගච්ඡංගේව සමනෝ ඒවමාහත්ථිතෝ අහං නංගුලිමාල ස්වංච තිට්ඨාති යන්නෝනාහං ඉමං සමනං පුච්චේයන්ති අතකෝ චෝරෝ අංගුලිමාලෝ භගවන්තං ගාථාය අජ්ජ භාසේ ගච්ඡං වදේසි සමන ටිතෝම් හි මමංච බ්‍රෝසේ ටිතං අට්ඨිතෝති පුච්ඡාමි තං සමන ඒත මත්තං කතං ටිතෝ ත්වං අහමට්ඨිතෝම් හීති තිතෝ අහං අඟුලිමාල සම්බදා සම්දේසු බොහෝතේසු නිදාය දණ්ඩම් තුවංච පානේසු අසඤ්ඤතෝසීත් තස්මාටිතෝ හන්තුව මට්ඨිතෝ සීති යරසංවතමේ මහිතෝ මහේසී මහා වනං සමනෝ යං පච්චුපාදී සෝහං චිරස්සාපි පහස්සං පාපං සොත්වාන ගාථං තව ධම්මයුත්තං ඉත්තේව චෝරෝ අසේ ආහුදංච සොම්දේ පපාතේ නරකේ අන්වකාරී අවන්දි චෝරෝ සුගතස්ස පාදේ තත්තේවනම් පම්බජං අයාචි බුද්ධෝචකෝ කාරුණිකෝ මහේසි යෝ සත්තා ලෝකස්ස සදේවකස්ස තමේහි බෙක්ඛෝ තිත්තදා අවෝච ඒසෝව තස්ස අහු බික්ඛු භාවෝති අතකෝ භගවා ආයස්මතෝ අඟුලිමාලේන පච්චා සමනේන යේන සාවත්ථේත්තේන චාරිකම් පක්ඛාමි අනුපොම්දේන චාරිකං චරමානෝ යේන සාවත්ථේත්තදවසරේ తత్ర సుదం భగవా సావత్తియං విహరతి 제තවනේ අනාථ පින්දකස්ස ආරාමේ තේන කෝපන සමයේන රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස අන්තේ පුරද්්වාරේ මහා ජනකායෝ sannipatittvā උච්ඡාසද්දෝ මහා සද්දෝ හෝති චෝරෝතේ දේව විජිතේ අඟුලිමාලෝ නාම ලුද්ධෝ ලෝහිත පානේ හත පහතේ නිවෙට්ටෝ අදයාපන්නෝ පාන බොහෝතේසු තේන ගාමාපි අගාමා කතා නිගමාපි අනිගමා කතා ජනපදාපි අජනපදා කතා සෝ මනුස්සේ වදිත්වා වදිත්වා අඟුලේ නම් මාලම් ධාරේති තං දේවෝ පටිසේදෝති අතකෝ රාජා පසේන දීකෝසලෝ පංචමත්තේහි අස්ස සතේහි සාවත්ති ආනික්කමේ දිවා දිවස්ස යේනාරාමෝ තේන පායාසේ යාවති කායානස්ස භූමි යානේන ගන්්වා යානාපච්චෝරෝ හිत्वा පත්තිකෝව යේන භගවා තේනුප සංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ රාජානං පසේන දින්කෝසලං භගවා ඒතදවෝච කින්නොතේ මහරජ රාජා මාගදෝසේනියෝ බිම්බිසාරෝ කුපිතෝ වේශාලිකා වාලිච්ඡවේ අඤ්ඤේවා පටිරාජානෝති නකෝ මේ බන්තේ රාජා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ නපි වේසාලි කාලිච්ඡවේ නපි යඤ්ඤේ පටිරාජානෝ චෝරෝ මේ බන්තේ විජිතේ අඟුලිමාලෝ නාමලුද්දෝ ලෝහිතපානේ හතපහසේ නිවිට්ඨෝ අදයාපන්නෝ පානභෝතේසෝ තේන ගාමාතේ අගාමා කතා නිගමාතේ අනිගමා කතා ජනපදාතේ අජනපදා කතා සෝ මනුස්සේ වදෙත්වා වදෙත්වා අංගුලේනං මාලන්ධාරේති තාහම් බන්තේ පටිසේදිස්සාමි තේ සචේ පනත්වං මහරජ අංගුලිමාලං පස්සෙයාසේ කේසමස්සුං ඕහාරත්වා කාසායානි වත්තානි අච්චහා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතං විරතං පානාති පාතා විරතා අදෙන්නා දානා විරතං මුසාවාදා ඒකබත්තිකම් රක්මචාරෙන් සීලවන්තං කල්යාණ ධම්මං කින්තිනං කරෙය්‍යාසේතේ අභිවාදේයාම වා මයං බන්තේ පච්චොට්ඨේයාම වා ආසනේන වා නිමන්තේයාම අබිනිමන්තේයාමපි නං චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරේක්ඛාරේහි ධම්මිකං වා අස්ස රක්ඛාවරණ ගොත්තිං සංවිදේයාම කුතෝ පනස්ස බන්තේ දුස්සීලස්ස පාප ධම්මස්ස ඒව රූපෝ සීල සංයමෝ භවිස්සති තේ තේන කෝපන සමයේන ආයස්මා අඟුලිමාලෝ භගවතෝ අවිදෝරේ නිසින්නෝ හෝති අතකෝ භගවා දක්ඛිනං බාහුං පග්ග හෙත්වා රාජානම් පසේන දින් කෝසලං ඒතදවෝච ඒසෝ මහරජ අඟුලිමාලෝති අසකෝ රඤ්ඤෝ පසේන දෙස්ස කෝසලස්ස අහෝ දේව භයං අහෝ චම්බේ තත්තං අහෝ ලෝමහංසෝ අතකෝ භගවා රාජානං පසේන දින් කෝසලං බෙහෙතං සංවිග්ගං ලෝමහට්ඨජාතං විදිත්වා රාජානං පසේන දින් කෝසලං ඒතදවෝච මා භායේ මහරජ මා භායේ මහරජ නත්තේතේ අතෝ බයන්තේ අතකෝ රඤ්ඤෝ පසේන දේශ කෝසලස්ස යං අහෝසී බයං වාචම්බි තත්තන් වා ලෝමහංසෝ වාසෝ පටිපස්සම්දී අතකෝ රාජා පසේන දී කෝසලෝ යේනායස්මා අඟුලිමාලෝ තේනුප සංකමේ උපසංකමෙත්වා ආයස්මන්තං අඟුලිමාලං ඒතදවෝච අය්‍යෝනෝ බන්තේ අඟුලිමාලෝති එවං මහරජාති කතං ගොත්තෝ බන්තේ අයස්ස පිතා කතං ගොත්තා මාතාති ගග්ගෝ කෝ මහරජ පිතා මන්තානි මාතානි අබිරමතු බන්තේ අය්‍යෝ ගග්ගෝ මන්තානි පුත්තෝ අහමයස්ස ගග්ගස්ස මන්තානි පුත්තස්ස උස්සුක්ඛං කරෙස්සාමි ජීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය බේසජ්ජ පරික්ඛාරාණන්තේ තේන කෝපන සමයේන ආයස්මා අඟුලිමාලෝ ආරඤ්‍යකෝ හෝති පින්ඩපාතිකෝ පංසුකෝලිකෝ තේ චීවරිකෝ අතකෝ ආයස්මා අඟුලිමාලෝ රාජානම් පසේන තින්කෝ සරං ඒතදවෝච අලං මහරජ පරිපොන්නං මේති චීවරන්තේ අතකෝ රාජා පසේන දීකෝසලෝ යේන භගවාතේනුපසංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ රාජා පසේන දීකෝසලෝ භගවන්තං ඒතදවෝච අච්චරයන් බන්තේ අබ්බසම් බන්තේ යාවංචිදම් බන්තේ භගවා අදන්තානං දමේතා අසන්තානං සමේතා අපරිනිබ්බතානං පරිනිබ්බාපේතා යං හි මයං බන්තේ නාසක්ඛිම්හ දණ්ඩේන තේ සත්තේන තේ තමේතුම් සෝ භගවතා අදණ්ඩේන අසත්තේනේව දන්තෝ හන්දච දානිමයන් බන්තේ ගච්ඡාම බහුකිච්ඡාමයන් බහුකරණීයාති යස්ස දානි ත්වං මහරාජ කාලං මඤ්ඤසේතේ අතකෝ රාජා පසේන දීකෝසලෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමේ අතකෝ ආයස්මා අඟුලිමාලෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පස්ස චේවරං ආදාය සාවත්තිං පින්ඩාය පාවිසී අද්දසාකෝ ආයස්මා අඟුලිමාලෝ සාවත්තියං සපදානම් පින්ඩාය චරමානෝ අඤ්‍යතරං ඉත්තිං මෝල්හ ගබ්බං විඝාත ගබ්බං දිස්වානස්ස ඒතද හෝසී කිලස්සන්තිවත බොහෝ සත්තා කිලස්සන්තිවත බොහෝ සත්තාතේ අතකෝ ආයස්මා අඟුලිමාලෝ සාවත්තියං තෙන්ඩාය චරිත්වා පච්චාබත්තං පින්ඩපාත පටෙක්ඛන්තෝ යේන භගවා තේනුප සංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නෝ කෝ ආයස්මා අඟුලිමාලෝ භගවන්තං ඒ සදවෝච ඉදාහං බන්සේ පොබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය සාවත්තිං පින්ඩාය පාවිසින් අද්ද සංකෝ අහං බන්සේ සාවත්තියං සපදානම් පින්ඩාය චරමානෝ අඤ්ඤතරං ඉත්තිං මෝල්ල ගබ්බං විඝාත ගබ්බං දිස්වානමේ ඒතද හෝසී කිලිස්සන්ති වත බොහෝසත්තා කිලිස්සන්ති වත බොහෝසත්තාති තේන හේතුං අඟුලිමාල යේන සායත්තේ තේනුපසංකම උපසංකමේत्वा තං ඉත්තිං එවං වදේහි යතෝහං භගිනේ ජාතෝ නාබිජානාමි සංචෙච්ඡ පානං ජීවිතාවෝ රෝපේතාත් තේන සච්ඡේන සොත්තේතේ හෝතෝ සොත්තේ ගම්බස්සාති සෝහිනෝන මේ බන්තේ සම්පජාන මුසාවාදෝ භවිස්සති මයා හි බන්තේ බහෝ සංචෙච්ඡ පානා ජීවිතාවෝ රෝපිතාති තේන හේතුං අංගුලිමාල යේන සායිත්තේ තේනුපසංඛම උපසංඛමෙත්වාත්තං එත්තෙන් එවං වදේහි යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ඡ පානං ජීවිතා බෝරෝපේතාත් තේන සච්චේන සොද්ධිතේ හෝතු සොද්ධි ගම්බස්සාතේ ඒවන් බන්තේතිකෝ ආයස්මා අංගුලිමාලෝ භගවතෝ පටිසොත්වා යේන සායිත්තේ තේනුපසංඛමේ උපසංඛමේत्वाත්තං ඉත්තිං ඒ තදවෝච යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචෙච්ච පානම් ජීවිතාවෝරෝපේතාත් තේන සච්චේන සොච්චිතේ හෝතු සොත්ති ගම්බස්සාති අතකෝ සොත්ති ඉත්‍යා අහෝසි සොත්ති ගම්බස්ස අතකෝ ආයස්මා අඟුලිමාලෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතස්සෝ විහරන්තෝ නකිරස්සේවයස්සත්තාය කුලපුත්තා සම්මදේවාගාරස්මා අනගාරියම් පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසේ කේනා ජාති මුසිතම් බ්‍රහ්මචර්යම් කතං කරණීයම් නාපරං ඉත්තත්සහායාති අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝචකෝ පනායස්මා අඟුලිමාලෝ අරහතං අහෝසී අතකෝ ආයස්මා අඟුලිමාලෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චේවරං ආදාය සාවත්ථින් සෙන්ඩාය පාවිසේත් තේන කෝපන සමයේන අඤ්ඤේන පිලෙඩ්ඩෝ චිත්තෝ ආයස්මතෝ අඟුලිමාලස්ස කායේ නිපතති අඤ්ඤේන සිදණ්ඩෝ චිත්තෝ ආයස්මතෝ අඟුලිමාලස්ස කායේ නිපතති අඤ්ඤේන පේසක්කරා චිත්තා ආයස්මතෝ අඟුලිමාලස්ස කායේ නිපතති අතකෝ ආයස්මා අඟුලිමාලෝ භින්නේන ශේෂේන ලෝහිතේන ගලන්තේන භින්නේන පත්තේන විප්පාලිතාය සංඝාටියායේන භගවාතේන උපසංකමි අද්දසාකෝ භගවා ආයස්මන් සං අඟුලිමාලම් දූරතෝව ආගච්ඡන්තම් දිස්වාන ආයස්මන්තං අඟුලිමාලං ඒ තදවෝච අදිවාශේෂේ ත්වං බ්‍රාහ්මන අදිවාශේෂි ත්වං බ්‍රාහ්මන යස්ස කෝ ත්වං කම්මස්ස විපාකේන බහෝනි වස්සානි බහෝනි වස්ස සතානි බහෝනි වස්ස සහස්සානි නිරයේ පච්චේයාසි තස්ස ත්වං බ්‍රාහ්මන කම්මස්ස විපාකං දිත්තේව ධම්මේ පරිසංවේදේසීති අතකෝ ආයස්මා අඟුලිමාලෝ රහෝගතෝ පටිසල්ලේනෝ විමුක්ති සුඛ පටිසංවේදී තායන් වේලායම් නිමං උදානං උදානේසේ යෝච පුම්මේ පමඤ්ඤෙන්त्वा පඤ්චාසෝ නප්පමඤ්ඤතේ සෝයිමං ලෝකං පබහාසේති අම්බා මුන්තෝව චන්දිමා යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියති සෝයිමං ලෝකං පබහාසේති අම්බා මුත්තෝව චන්දිමා යෝ හවේ දහරෝ භික්ඛෝ යොඤ්ජති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පබාසේති අම්බා මුත්තෝ වචන්දිමා දිසාහි මේ ධම්ම කතං සුනන්තෝ දිසාහි මේ යොඤ්ජන්තු බුද්ධ ශාසනේ දිසාහි මේතේ මනුජේ බයන්තු යේ ධම්ම මේවාද පයන්ති සන්තෝ දිසාහි මේ කන්ති වාදානං අවිරෝධප්ප සංසිනම් සුනන්තු ධම්මං කාලේන පංච අනුවිදේයන්තු නහි ජාතු සෝ මමං හිංසේ අඤ්ඤං වාපන කංචනම් පප්පොය්‍ය පරමං සම්තිං රක්ඛේය තස තාවරේ උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනම් දාරුං නමයන්ති තච්චේකා අත්ථානන්දමයන්ති පණ්ඩිතා දණ්ඩේනේකේ දමයන්ති අංකුසේහි කසාහිච අදණ්ඩේන අසත්තේන අහං දන්තෝම් හිතාදිනා අහිංසකෝති මේ නාමං හිංසකස්ස පුරේ සතෝ අඤ්ඤාහං සච්ච නාමෝම්හි නනං හිංසාමි කංචනම් චෝරෝ අහම් පුරේ ආසින් අංගුලි මාලෝති විස්සතෝ වෛහමානෝ මහෝ ගේන බුද්ධං සරණ මාගමම් ලෝහිත පානේ පුරේ ආසින් අංගුලි මාලෝති විස්සතෝ සරණාගමනං පස්ස භවනෙත්තේ සමෝහතා තාදි සංකම්මං කତ୍වාන බහුන් දුග්ගති ගාමිනම් පුට්ඨෝ කම්ම විපාකේන අනනෝ භුඤ්ජාමි භෝජනම් සමාද මනුයොඤ්ජන්ති බාලා දුම්මේ දිනෝ ජනා අප්පමාදං ච මේ ධාවේ ධනං සෙට්ඨං වරක්කතේ මා පමාද මනුයොංජේත මා කාමරති සන්තවං අප්පමත්තෝ හි ජායන්තෝ පප්පෝති විපුලං සුඛං සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම සංවිබත්තේ සොධම්මේසෝ යං සෙට්ඨං සදුපාගමං සාගතං නාපගතං නයිදං දුම්මන්තිතං මම තිස්සෝ විඤ්ඤාණුප්පත්තා කතං බුද්ධංස සාසනන්ති අංගුලිමාල සුත්තං චට්ටං